समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुखदम् ධම්මශ්‍රවණකාලෝ අයං බදන්තා ධම්මශ්‍රවණකාලෝ අයං බදන්තා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 ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි පින්වත්නි සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරිණිරවාණයට පත්ුනේ 45 වසරක් බුදුරජාණන් වහන්සේ විශාල යහපතක් තුන් ලෝකයකටම සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ පරිණිරවාණයට පත් වෙන්නට කලින් වාර කිහිපයක්ම පාපී මාර මොකද කළේ බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණයට ආරාධනා කළා. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සඳහන් කළේ පාපී මාරය මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වික්ත විනීත විසරද බෞද්ධ ධර්මදර ධම්මානුධම පටිපන්න ආදී වික්ෂුන් වහන්සේලා උපවික්ෂුණින් වහන්සේලා උපාසකයන් උපාසිකාවන් පහස් වන තුරු තමන් වහන්සේගේ පරිණිරවාණය සිද්ධ වීම අභව්‍යයි කියලා. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ යම් කිසි අවබෝධයක් ලබා ගත්තා නම් රාග දේශ මොහාදී ක්ලේශයන් ප්‍රහාණය වෙන ඒ අවබෝධය ලබා ගන්නට බුදු පියාණන් වහන්සේ සංසාර ගමනේදී කළ කැපකිරීම් වල ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. අසංකේ කල්ප ගණන් 512000 ගණන් බුදුරයන් වහන්සේලා හමුවේ අදිෂ්ඨාන ගනිමින් විවරණ ලැබමින් මේක දීර්ඝ කාලීනව කළ කැපකිරීමක් මත තමයි බුද්ධත්වයේ කෙනෙක් සිද්ධ වුනේ. ඒ බුද්ධත්වයට පත් වෙලා 45 වසරක් පුරාවට බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක ඉන්න කෝටි ප්‍රකෝටි ගණන් සත්වයෝ සසර දුකෙන් නිදහස් කරෙව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ එතකින් මේ ශාසනය අතර වෙනවට මනාපුන් නැහැ. බුදුරජාණන් වහන්සේට අවශ්‍යුනේ මේ ශාසනය තව අවුරුදු ගාණක් ඉස්සරහට තල්ලු කරගෙන යන්න. ඉදිරියේදී උපදින අයටත් අනාගතයේ උපදින අයටත් සැනහෙන්නට ශාසනය ඉතුරු කළ යුතුයි කියන අදහස සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාපී මාරයර සඳහන් කරනවා වික්ත විනීත විශාරද බහුසුත ධර්මතර ධම්මානු ධම්ම ප්‍රතිපන්න පරමත ධර්මානුකූලව සිඳන සිව්වනක් පිරිසක් ගොඩ නැගෙනකන් මගේ පරිණිරවාණය සිද්ධ වෙන්නේ නැහැ. එදා ඒ ගත් අදිස්ථානය නිසා තමයි අද අපි සැලසෙන්නේ. අපි අපේ ජීවිතයේ කොච්චරක්නම් මානසික පීඩාවේ බුද්ධ ශාසනය තුළින් නැති කරගෙන තියෙනවද? එක බණ වාරයක් ඇහෙද්දී අපේ හිතවල කොච්චර දුක් නැති වෙනවද? බණ වාර දෙක තුනක් අහද්දී අපේ හිතවල කොච්චර දුක් නැති වෙනවද? කොච්චර ලෝභ දේශ මොහාදී කෙලෙස් යටපත් වෙනවද? දුරු වෙනවද? ප්‍රහාණය වෙනවද? ඉතින් එදා බුදුරජාණන් වහන්සේ එහෙම බෞද්ධිත වික්ත විනීත සුවනක් පිරිසක් සකස් වෙන නිසායි අදී අදාපියේ සුවය අත්දකින්නේ. එහෙනම් අපිට පරම වගකීමක් තියෙනවා වර්තමානයේ තුල අපිට මේ උතුම් ධර්මය පිහිටක් වෙනවා වගේ සැනසෙන්න. මතු උපදින එකත් මේ ධර්මයෙන් සැනසෙන්නට හේතු වෙන විදිහට අපේ ජීවිත බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට බහුසුත වික්ත විනීත විසරද ධම්මානුධම ප්‍රතිපන්න පරමත වැරදි මත වැරදි දෘෂ්ටි ධර්මයෙන් විසඳන ධර්මයෙන් දුරු කරන පිරිසක් බාටපත් වෙන්න. අපේ ලොකු වර්කීමක් වෙනවා. අතීතයේ සිට සිවණක් පිරිස වගකීමකින් කටයුතු කළා නම් ඇයි අපි විතරක් සැහැල්ලුවෙන් ඉන්නේ? අපිත් වස්තියෙන් කටයුතු කරන්න ඕනේ. ජයමක රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණය ඒ වෙනුවෙන්මයි. සමාජයේ අපිට හමු වෙලා ඉන්නවා, හමු වෙලා තියෙනවා වැරදි මාර්ගවල යන අය. මේ ලෝකයේ තුල කතාවෙන් අන් අය රවට්ට ගන්න පුළුවන්. සිනහවෙන් අනිත් අය රවට්ට ගන්න පුළුවන්. පු탁 ජන සත්වයෝ කතාවෙන් අල්ල ගන්න පුළුවන්. සිනහවෙන් අල්ල ගන්න පුළුවන්. විවිධ ක්‍රමවේද තුලින් අල්ලගන්න පුළුවන්. එහෙම විවිධ ක්‍රමවේද තුලින් අල්ලගත්තට පස්සේ ඒ ඒ අයට උපාදාන තුනාට පස්සේ ඇලීම තුනාට පස්සේ ඒ ඒ අයගේ මතයන්ට මර කට්ටිය අනුගත වෙනවා. වර්තමානයේ එවැනි දේවල් ඕන තරම් වෙලා තියෙනවා. ධර්මයේ කියලා අධර්මයේ අල්ලගෙන ඉන්නවා. සත්පුරුෂයෝ කියලා අසත්පුරුෂයත් එක්ක ගනුදෙනු කරමින් කටයුතු කරනවා. යම් කෙනෙක් සූත්‍ර පිටකය හැදෑරුවොත් මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී මේ සූත්‍ර ධර්ම සූත්‍ර පිටක ධර්ම යම් කෙනෙක් හැදෑරුවොත් එයාව රවට්ටන්න, එයා මුලාවටපත් කරන්න කාටවත් බෑ. එයා දන්නොත් පිළිසිදු බුද්ධ වචනේ මේක කියලා. යම් කිසි කෙනෙක් අධර්මයක් කතා කරනවා නම් එයා පැහැදිලිව ඔප්පු කරලා කියනවා නෑ ඕක අධර්මයක්. මෙන්න ධර්මය. යම් කෙනෙක් අවිනය දේශනා කරනවා නම් කතා කරනවා නම් ඕක අවිනයයි. මෙන්න විනය. එතකොට අද සමාජය තුළ නිවැරදිව මේ ධර්මය පිරිසිදු ධර්මය සූත්‍ර ධර්මය දන්න කම නිසා ගොඩක් අය මුලාටපත් වෙනවා කියනවා. එක එක අයගේ කතාවලට එක එක අයගේ සිනහවලට එක එක කෙනාගේ ඇස් බන්ධන එක එක දේවල් වලට අහු වෙලා වැරදි කර්මස්ථාන ඔස්සේ ගිහිල්ලා අවුල් ජීවිත පවා අවුල් කරගත්තා ඉන්නවා. සෝවාන් නොවි සෝවාන් වුණා කියලා හිතා ඉන්නවා සකෘදාගාමි නොවි සකෘදාගාමි වුණා කියලා හිතා ඉන්නවා අනාගාමි නොවි අනාගාමි වුණා කියලා හිතා ඉන්නවා රහත් නොවි රහත් වුණා කියලා හිතාගෙන ඉන්නවා ඉතින් මේ හැම මිත්‍යා දෘෂ්ටියක්ම මිත්‍යා මාර්ගයකටම අහු වෙන ප්‍රධාන හේතුව ධර්මයෙන් ගන්න කම පිරිසිදු ධර්මය ඉතින් මේ සූත්‍ර ධර්ම විවරණය අපි ආරාධනා කරන පිනතුන්ට මේක එක දිගටම සිද්ධ කරගෙන යන දේශනා මාලාවක් දෛනිකව මේක හොඳට ශ්‍රවණය කරන්න. ළඟ පොතක් තියාගන්න. ළඟ පොතක් තියාගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ක්‍රමානුකූලව පිළිවෙලට කරගෙන යන මේ දේශනා සටහන් කරගන්න. ඊළඟට මේ දේශන අඩංගු ඒ සූත්‍ර පිටක පොත් අරගෙන හදාරන්න උත්සාහ කරන්න පුළුවන් නම් අටුවා ටීකා එක්ක. ඉතින් අද දවසේ අපිට තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අඩංගුණ වටිනාම කියන හස්තකාර ග්‍රන්ථයක් තමයි මජ්ක්‍ධිම නිකාය කියන්නේ. කෙනෙක් නිවන් දක්වන්නට පුළුවන් සූත්‍ර ධර්ම 152ක් තියෙනවා. කෙනෙකුට නිවන් දකින්න උපකාර වෙන සූත්‍ර ධර්ම 152ක් තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ. අද අපි සාකච්ඡාවට ගන්න මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පණ්ණාසක තුනක් මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියලා. අද අපි සාකච්ඡාවට ගන්නවා පින්නති මූල පණ්ණාසකය පිළිබඳව. අද අපි මූල පණ්ණාසකය පිළිබඳ සංක්ෂිප්ත අවබෝධයක් ඇති කරගෙන හෙට ඉඳලා ඒ මූල පණ්ණාසකයේ සූත්‍ර 50 එකින් එකට එකින් එකට දවස් 50කට සාකච්ඡා කරනවා. ගෞරවනීය සාමින්හන්සේලා. අද දවසේ අපි කරන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටස වුණ මූල පණ්ණාසකයේ සූත්‍ර 50 ගැන සංක්ෂිප්ත අවබෝධයක් ඇති කර ගැනීම. හෙට ඉඳලා මොකද කරන්නේ? ඒ සූත්‍ර 50 එකින් එක එකින් එක දවස් 50කට ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා. ඉතින් කොච්චර අවස්ථාවක්ද මේක Tamanට පිරිසිදු ධර්මය දැනගන්න. ඒක අප සඳහන් කළේ පොතක් අතට අරගෙන පෑනක් අරගෙන දේශනා කරන වැදගත් කාරණා සතහන් කරගනිමින් බලන්නකෝ මේක එක දිගට Tamanගේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ Tamanට කොච්චර ලොකු ලාභයක් ලැබෙයිද කියලා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය. මේකේ පින්නති තියෙනවා වර්ග පහක්. කොටස් පහක් තියෙනවා. මොනවද ඒ කොටස් පහ? මූල පරියාය වර්ගය. සූත්‍ර 10ක් තියෙනවා. සීහනාද වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. ඕපම්ම වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. මහා යමක වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. චූල යමක වර්ගයේ සූත්‍ර 10ක් තියෙනවා. වර්ග 5යි එක වර්ගයක 10 ගානේ සූත්‍ර 50යි. අපි මේක සංග්‍රහ කරගත්තා දේශනා කිරීමට පහසු වෙන විදිහට ප්‍රතිපත්තියට ගලපලා. ඒ සූත්‍ර 50ක්ම අපිට දේශනා කරන්න අමාරු වෙන පැයක් තුන. ඒ නිසා සීලයට ගලපලා, සමාධියට ගලපලා, ප්‍රඥාවට ගලපලා මේ මූලපන්නාසකේ තියෙන සූත්‍ර ධර්ම කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න අපි අදහස් කළා. ඒක මෙන්න මේ වගේ. අපේ පින්නතුන් රස කැවිලි කඩවලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් කතරගම ගියා කියලා. කතරගම ගියාට පස්සේ මේ පින්නතුන් අපි හිතමු දොදොල් ගන්න කඩේකට ගියා. දොදොල්ගෙන් රස කැවිල්ල ගන්න කඩේකට ගියා. ඒ කඩේකට ගියාට පස්සේ කඩේ ඉන්න මොකද කරන්නේ? ඒ එයාලා දොදොල් කැබැල්ලක් අපිට දෙනවා අනුභව කරන්න. අපි ඒක අනුභව කරලා රස බලනවා. ඒ රසයෙන් අපි තේරුම් ගන්නවා මේ කඩේ තියෙන දොදොල් හරිම රසයි කියලා. ඒ වගේ වෙළඳසැලකට ගියාට පස්සේ අපිට ඒ එතන තියෙන ආහාර වලින් කොටසක් දෙනවා රස බලන්න කියලා. පොඩි කෑල්ලක් රස බලන්න දෙනවා. ඒ පොඩි කෑල්ල රස බැලුවට පස්සේ අපි තේරුම් ගන්නවා ආ මෙතන තියෙන දොදොල් හරි රසයි කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි අද අපි මේ කරන්න හදන්නේ. සූත්‍ර 50ක් තියෙනවා. සූත්‍ර 50 අතරින් අපි සූත්‍ර කිහිපයක රසය පිළිතුර දෙනවා. ඒ රසයෙන් පිළිතුර තේරුම් ගන්න පුළුවන් කොච්චර රසවත් සූත්‍ර ධර්ම 50ක්ද මෙතන අඩංගු වෙලා තියෙනවා. අන්න ඒක හදාරන්න අපි ඒක උඩ පෙළඹෙනවා. ඉදිරියට දේශනා කරද්දී ඒවත් ශ්‍රවණය කරන්න අපි පෙළඹෙනවා. අපි ඉස්සෙල්ලාම හිතුවා බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණය සාක්ෂාත් කරන්න අපි ඇති කරගත්තු ඉස්සෙල්ලාම වැඩපිළිවෙල විදියට දේශනා කළේ සිල්වත් බව. පාතිමෝක්ඛ සංවර සීලය පිළිපදන්න ඕන, ආජීව පාරිශුද්ධ සීලය පිළිපදන්න ඕන, සත්‍ය සම්නිස්සිත සීලය පිළිපදන්න ඕන, ඉන්ද්‍රිය සංවර සීලය පිළිපදන්න ඕන. කෙනෙකුට නිවන් දකින්න ඔන්න ඔය සතර සංවර සීලය අනිවාර්යයි. මේ සූත්‍රතර 50 ඇතුළත තියෙනවා සිල්වත් වීමට උපකාර වෙන සූත්‍ර. ඒ සූත්‍ර හදාරද්දී අපිට සිල්වත් වීම කළ යුත්තේ කෙසේද කියලා නිවැරදි සීලය කියන්නේ මොකද්ද? මොකද සමහර අය කියනවා සීලයක් ඕනේ නැහැ කියලා නිවන් දකින්නේ. එහෙමනේ. ඉතින් බුද්ධ වචනේ බැලුවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ සීලය කියන එක කොච්චර බුදු පියාණන් වහන්සේ සඳහන් කරපු කාරණාවක්ද කියලා. පළවෙනි වර්ගය තමයි මූලපරියාය වර්ගය. සීලයට උපකාර වන සූත්‍ර කිහිපයක් මූලපරියාය වර්ගයේ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආකංකේය සූත්‍රය. සාමාන්‍ය පින්නක් අපි ගොඩාක් කැමති අපි ඇසුරු කරන අයට ප්‍රියමනාප චරිතයක් වෙනවා. ඊතරකින් නම් කෙනෙක් වුණා මේ මෞතුමිය කැමති තමගේ සාම්පුතුණුවන්ට දරුවන්ට එහෙම තමන් ගොඩාක් ප්‍රියමනාපන. හරි කැමති. ඊතරකින් සියතුමෙක් වුණත් ගොඩක් කැමති තමන්ගේ සාමිදීනේ දරුවෝ තමන්ට ප්‍රියමනාපන. ඒ විතරනේ දරුවෝ උනත් කැමති දෙමව්පියන්ට තමන් ප්‍රියමනාපන. ඒ විතරක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් ගොඩක් කැමති අනිත් අයගේ ගෞරව ලැබෙනවා. දරුවෝ ගෞරව කරනවා නම් තමන්ගේ භාර්යාව තමන්ට ගරු කරලා කටයුතු කරනවා නම් ඒ වගේ තමන්ගේ ස්වාමියා ගරු කරලා කටයුතු කරනවා නම් තමන් හරියම කැමතියි. සාමාන්‍ය පුතංජන මනෝභාවයක් තියෙනවා. ඊළඟට හරි කැමති සම්භාවනාවටපත් වෙනවා. සම්භාවනාවටපත් වෙනවා කියලා කියන්නේ දැන් මේ පිළිතුරු හිතන්න දැන් තමන් නැති දැන් අනිත් අය තමන් ගැන බොහොම ගෞරවයෙන් කතා කරනවා. එයා හරි හොඳ කෙනෙක්. එයා හරීම මේ ගුණ යහපත් කෙනෙක්, එයා වැරදි කරන්නේ නැති කෙනෙක්. ඒවා සම්භාවනාවට පාත් වීම කියලා සඳහන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ලෝක ජීවත් වෙන සත්වෝ අන් අයට තමන් ප්‍රිය වෙනවට කැමති, අන් අයගෙන් ගෞරව ලබන්න කැමති, අන් අයගේ සම්භාවනාවට පත් වෙනවට කැමති. බුදු පියාණන් වහන්සේනේ ආකාංකේ සූත්‍රයේ මොකද උගන්වන්නේ? ඒ ටික කැමතිනම් සිල්වත් වෙන්න කියලා. සිල්වත් කෙනා ගෞරව ලබනවා. සිල්වත් කෙනා අන් අයට ප්‍රිය වෙනවා. සිල්වත් කෙනා අන් අයගේ සම්භාවනාවට පත් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දෙවියන්ට බඹුන්ට මිනිස්යන් අතර ගෞරව ලබන්න උතුමෙද්ද ඊළඟ සම්භාවනාවට පාත්‍රන උත්මේද්ද. කී දෙනෙකුට බුදුරජාණන් වහන්සේත් එයිද? ඇයි ඒක හේතුවක් තමයි උන්වහන්සේගේ ජීවිතේ පුරාම තියෙන සිල්වත් බව. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආක්‍යංකේ සූත්‍රයේ යම් කිසි කෙනෙක් ගොඩාක් සිල්වත් වුණොත් අපි හිතමු ගෙදරක ඉන්න දරුවෙක් සිල්වත් වුණා කියලා මෙයා හොඳට පන්සිල් ආරක්ෂා කරනවා ඉන්ද්‍රිය සංවර සීලය පිළිපදලා කටයුතු කරනවා හරියම සිල්වත් පිරිසුදු ආජීවයේ තියෙනවා ආහාර පාන ආදී පවා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ මෙයා අනුභව කරනවා මේ ප්‍රත්‍යසන්නිස්සිත සීලය පිළිපදලා කටයුතු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ දැන් එහෙම දරුවෙක්ගේ අම්ම කෙනෙක් මිය ගියා කියන්නේ ඒ අම්ම යම්කි දේවාත්ම භාවයකට යනවා. ඒ දේවාත්ම භාවයකට ගියාට පස්සේ මේ මෞතුමිය මොකද කරන්නේ? අර තමන්ගේ මනුස්ස ලෝකයේ හිටපු දරුවා ගැන ආවර්ජනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දරුවා සිල්වත් නම් ඒ ආවර්ජනා කිරීම අර මෞතුමියට පරලෝකීය මෞතුමියට බොහෝ හිතසුව පිණිස බලපානවා. යම්කිසි ස්වාමියෙක් මිය යනවා. ගෙදර කෙනෙක් ආත්ම කෙනෙක් මැරෙනවා. මැරෙන යම්කි දේවනිකායක උප්පත්ති ලබනවා. මෙයා බලනවා මෙයාගේ කලින් භවයේ දරුවෝ දිහා. දරුවෝ ගැන ආවර්ජනා කරනවා. තමන්ගේ භාර්යාව ගැන ආවර්ජනා කරනවා. ඒ භාර්යාවේ දරුවෝ හරියම සිල්වත්ව මේ බුද්ධ ශාස්ත්‍රය තුළ කටයුතු කරනවා නම් අනේ ආවර්ජනාව තුළ එයාට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. බලන්න අපේ සිල්වත්භාවය කෙනෙක් මිය ගියාට පස්සෙත් එයාගේ ජීවිතයට ආශිර්වාදයක්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවනේ. අදටත් අපේ බුදුරජාණන් වහන්සේගේ මහා සිල්වත් බව හිතසුව පිණිස බලපානවද නැද්ද? බලපානවා. සාරිපුත මහා මොග්ගල්ලානාදී උතුමන් වහන්සේලා පිරිනුවම් පෑවා. හැබැයි උන්වහන්සේලාගේ මහා සංවරය, සීලය අද අපට හිතසුව පිණිස බලපානවද නැද්ද? බලපානවා. මේ ආකාංකයේ සූත්‍රයේ අන්නේ වගේ කරුණු 17ක් දේශනා කරනවා. ඒ අපි දැනගන්න ඕනේ. කරුණු 17ක් විග්‍රහ කරනව සිල්ලක් තීනේ ආනිසංසය ප්‍රකට කරනවා. ඊළඟට ඊළඟට තියෙනවා සීහනාද වර්ගයේ අනුමාන කියන සූත්‍රයක්. ඒ අනුමාන කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපේ ජීවිතවල තියෙන පිළිති කීකරුකම සහ අකීකරුකම කියලා දෙකක් කීකරු නැති අයගේ අතින් සිල් බිඳෙනවා. දැන් උදාහරණයක් ගත්තා අකීකරු වුණාට පස්සේ මුරණ්ඩු වචන කියනවා, මුරණ්ඩු වැඩ කරනවා. හැබැයි කීකරු කෙනා තුළ ඒව නැහැ. අකීකරු කෙනා මුරණ්ඩු වචන කියනවා, ජරහනවා, රණ්ඩුවට යනවා. එහෙමනේ අකීකරු කෙනා. හැබැයි කීකරු කෙනා කීකරු කෙනාගේ අතින් එහෙම වෙන්නේ නැහැ. අය හරියම නිහතමානී. මේ අනුමාන සූත්‍රයේදී සීහනාද වර්ගයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මොග්ගල්ලාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුගේ ජීවිතයේ අත්ුක්කංශනේ සහ පරවම්බනේ තියෙනවා නම් කකීකරකම. ඒ කියන්නේ තමන් හුවා දක්වමින් අන් අය හෙලා දක්වනෝ නම් ඒ කෙනාගේ ජීවිතේ සංවරයක් නෙවෙයිනේ. අසංවරයක්. ඒක සිල්වත් භාවයක් නෙවෙයි. දුස්සීල භාවයක්. හැබැයි යම් කිසි කෙනෙක් තමන් හෙලා දකින් තමන් හුවා දක්වන්නේ නැතුව අන් අය හෙලා දකින්න නැතුව ජීවත් වෙනවා නම් ඒක සිල්වත් භාවයක්. ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඔන්න තමන්ගේ වරදක් පෙන්වලා දෙන්නකොට සමහර අය මොකද කරන්නේ? විරුද්ධ වචන කතා කරනවා. ඔයා එන්න එපා මට අවවාද දෙන්න. ඔයා එන්න එපා මගේ වැරදි පෙන්වන්න. මන් දන්නවා මගේ ජීවිතය හදාගන්න හැටි. ඒක හරීම අකීකරුකම. දැන් බලන රාහුල ස්වාමීන් වහන්සේ අහසට වැලිවිති කළා මොකද ප්‍රාර්ථනා කරේ මේ වැලිකට ගාන්න මට අවවාද දෙන්න. අන්න කීකරුකම. එතකොට මොග්ගල්ලාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනෙක් සිල්වත් වෙන ගොඩාක් බලපාන කාරණාවක් තමයි කීකරුකම. අකීකරුකම තුල මොකද වෙන්නේ? අකීකරුකම තුල අත්ුක්කාන්තන පරවන්තන ඊළඟට අන් අය වැරද්දක් පෙන්වනකොට ඒකට ප්‍රතිවිරුද්ධ වචන කියාගෙන යනවා. ඊළඟට සඳහන් කරනවා ස්වකීය දෘෂ්ටිය දැඩිව පරාමර්ශණය කරනවා කියලා. බලන්න සමහර අය ඉන්නවා එක එක මතවල. ඒ මතේම ඉන්නවා මිසං අනිත් අයගේ මතවලට අහුම්කම් දෙන්නේ නැහැ. දැන් සමහර නිවෙස්වලත් එහෙම ඉන්නවා. දැන් සමහර නිවෙස්වල සමහර මව්වරු ඉන්නවා. ඒ යම්කිසි අදහසක් ඇති කරගත්තොත් අපි හිතමු දරුවෙකුගේ විවාහයක් කියලා. දරුවෙකුගේ විවාහයකට සූදානම් වෙද්දී ඒ දරුවා යම්කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා නම් මෙයා දැන් ගිහලා කේන්දර බලනවා. කේන්දරේ බලුවට පස්සේ දැන් ඔන්න මේ අම්මට කියනවා මේ දෙන්නා එකතු වුණොත් ලොකු හානියක්. දැන් එයා ඒ මතයෙන් ඉන්නවා. නෑ නෑ ඕක වෙන්න දෙන්න බෑ. ඕක වෙන්න දෙන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව බලන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක්ගේ පෞල් ජීවිතය සාර්ථක වෙන කේන්ද්‍ර ගැලපෙන්න ඕන කියලා නෙවෙයි. දෙන්නර දෙන්න ශ්‍රද්ධාවන්ත වෙනවා නම්, සිල්වත් වෙනවා නම්, ගුණවත් වෙනවා නම්, ඉවසනවා නම්, වර්ධන සමාව දෙනවා නම්, එකිනෙකාට උදව්පකාර කරගන්න ඕන, යුතුයකම් කරගන්න ඕන, පරිත්‍යාගශීලී නම්, දයාබර නම් එකිනෙකාට පෞල් ජීවිතය සාර්ථක වෙනවා. දැන් මේ මෞතුමිය මොකද හිතන්නේ නෑ කේන්දර ගැලපෙන්න ඕනේ. කේන්දර ගැලපෙන්නම ඕනේ. කේන්දරේ ගැලපෙන්නේ නැත්නම් ඔය සම්බන්ධය අතම අදම නතර කරන්න ඕනේ. අන්නේ මතේම ඉන්නවා. ඒ මතය වෙනස් කරන්න හදනකොට කෑ ගහනවා. අන්නේගේ සමහර නිවෙස්වල මව්වලි මව්වරු ඉන්නවා. තමන්ගේ වැරදි මතවලම පිළිතන කටයුතු කරනවා. පියවරුත් ඉන්නවා තමන්ගේ වැරදි මතවලම පිළිතන කටයුතු කරනවා. ළමයිකුත් ඉන්නවා තමන්ගේ අදහසේම පිළිතලා මේකමයි වෙන්න ඕන මේකමයි වෙන්න ඕන මේක වෙන්නේ නැත්නම් හරියන්නේ නැහැ කියලා ඒව හරියට අකීකරුකම් කරන්නයි ඉන්නේ. ඒක දුස්සීලකම. මෙන්න මේ විදිහට මේ අනුමාන සූත්‍රය සඳහන් කරනවා පින්නත් මේ කෙනෙකුගේ ජීවිතයේ අත්ුක්කංශන පරවංශන කියන්නේ දුස්සීල භාවයක්. හැබැයි අත්ුක්කංශන පරවංශන නැත්නම් ඒක සිල්වත් භාවයක්. යහපත් සම්වරයක් කීකරුකමක්. කෙනෙක් අන් අය වැරදක් පෙන්වලා දෙන දෙද්දී ඒකට ප්‍රතිවිරුද්ධ කතා කියන්න එපා. කීකරුකම. සම්වරය. ඊළඟට සකීය දෘෂ්ටියම පරාමර්ශනය කරගෙන ඉන්න තුම අන් අයගේ නිවැරදි මතවලට ගරු කරමින් කටයුතු කරනවා නම් කීකරුකම. මේ විදිහට කාරණා 16ක් විග්‍රහ කරනවා. බලන්න දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කළ ආකාංකයේ සූත්‍රය ඒ සූත්‍රයේ සීලයට හේතුන කාරණා කීයද? 17ක් තියෙනවා. මේ සූත්‍රයේ අනුමාන සූත්‍රය සඳහන් කරනවා කීකරු බව තුලින් සංවරයටපත් වෙන්න සිල්වත් වෙන්නට හේතුන කාරණා 16ක්. ඉතින් අපි ඒවා දැනගන්න පැතින්නත් නේ නිවන් දකින්න නම්. ඒවා දැනගන්න පැති. අන්න ඒ නිසා මේ සූත්‍ර අනිවාර්යයෙන්ම හදාරන්න ඕනේ. දැන් ඉස්සරහට මේ හැම සූත්‍රයක් මේකේ සාමින්හන්සේලා දෛනිකව දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ඕපම්ම වර්ගයේ තුන කකචූපම් කියලා සූත්‍රයක්. මේකත් හරිය වැදගත් අපේ සිල්වත් වෙන්න. දැන් ගොඩාක් අයගේ සිල් බිඳන එක තැනක් තමයි කේන්ති කියන්නේ. කේන්ති කියන පස්සේ මොකද වෙන්නේ? පරුස වචන කියනවා, ඇනුම් පද කියනවා, එකට එක් කියනවා, කෙනෙහිලිකම් කරනවා, ප්‍රාණඝාත කරනවා, ඒ වගේ කේන්ති කියන බොහෝ පාපයන් වෙනවා, දුස්සීලකම් වෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෝලිය ස්වාමීන් වහන්සේට හරි ලස්සන උපමාවක් දේශනා කළා. යම් දෙවි කෙනෙක් ඉන්නත් මේ ගිනිමුලක් අරගෙන ඒ ගිනිමුල අරගෙන මෙයා යනවා ගලා යන සැඩ පහරක් ළඟට. ගලා යන සැඩ පහර ළඟට ගිහිල්ලා මෙයා මොකද කරන්නේ? මෙයා හිතනවා මම මේ වතුර රත් කරනවා. මෙයා හිතනවා මම මේ වතුර රත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ අහනවා විමසනවා අරයට පුළුවන් දර ගිනි හුලෙන් අර ගලා යන වතුර රක් කරවන්න කියලා. කවදාවත් බෑනේ. බුදුරජාණන් වහන්සේ මෝණිය ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා අන් අයගේ පරුස වචන හැමේ ඔබත් හිම වෙන්න. අන් අයගේ පරුස වචන ගිනිහුල් වගේ නම් අන් අයගේ විසම වචන අනුපද අසාධාරණකම් ගිනිහුල් වගේ නම් ඒ ගිනිහුල්ලට රත් කරන්න බැරි ගලා යන වතුර පාරක් වගේ හිතක් හදාගන්න. බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියන්නේ කියලා. තමන්ගේ හිත ගලාගෙනන දියපහරක් වගේ කරගන්න කියනවා අන් අයගේ ගිනිගත් වචනවලට රත් වෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෝලිය ස්වාමීන් වහන්සේට මෝලිය යම් කිසි කෙනෙක් යකඩ කූරක් අරගෙන ඊළඟට පැසක් එන කූලයක් අරගෙන උදැල්ලක් අරගෙන මහ පොළොව නොපොළවක් කරවන්න පටන් ගන්නවා. මෙයාගේ වෑයම මොකද්ද? මහ පොළොව නොපොළවක් කරන්න. ඉතින් මහ පොළොව විනාශ කරන්න ඕනේ කියලා මෙයා උදැල්ලෙන් ගහනවා ඊළඟට යකඩ කූරෙන් ගහනවා එක එක සෙල්ලම්. බුදුරජාණන් වහන්සේ අහන මෝලිය එයාට පුළුවන් මේ මහ පොළොව විනාශ කරන්න මහ පෘථිවි ධාතුව. හීනයක් ඒ කියන්නේ. ඔබත් මහ පොළොවක් වගේ වෙනවා. අන්න ඒකේ නපුරු වචන වලට ඔබේ යහපත් ගතිය වෙනස් කරන්න බැරි ජීවිතයක් ඇති කරගන්න තියෙනවා. මහ පොළොවක් වගේ වෙනවා. බලන්න මේ වාගේ ලස්ස උපමා තියෙන සූත්‍ර දේශනාව. ඔය වේදේහිකාව ගැන එහෙම ඊළඟට ඔය ශරීරය කපද්දී කියතකින් කපද්දී ඉවසන ඉවස ඉවසනවා වගේ. මේ අන් අයගේ නපුරු වචන ක්‍රියාකාරකම් හමුවේ කියතකින් කපද්දුණත් ශරීරය ඉවසීම පුරුදු කිරීම සම්බන්ධව. බුදු පියාණන් වහන්සේ කකචූපු සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් බලන්න අපිට කොච්චර තරහ යනවද දවසක් ගත්තට පස්සේ උදේ නැගිට වෙලේ ඉඳලා රාත්‍රී නිින්දට යන ගම යන මොහොත දක්වාම බලන්න ජලකරාමේ ළඟට ගිහිල්ලා ජලකරාමේ ඇරියට පස්සේ වතුරෙන් නැත්තම් මොකද වෙන්නේ? කේන්ති යනවා. ජංගම දුරකථනයේ ඩේටා ටික ඉවරුනොත් මොකද වෙන්නේ? කේන්ති යනවා. ජංගම දුරකථනයේ ඩේටා තිබ්බස්සේ මේ සිග්නල් නැත්තම් මොකද වෙන්නේ? කේන්ති යනවා. එතකොට බලන්න මේ ලෝකයේ අනුන්ගේ නපුරු වචන එන්න ඕනේ නැහැ, අනුන්ගේ අනුපද එන්න ඕනේ නැහැ කේන්ති යන්න. ෆෝන් එකේ ඩේටා ටික නැත්නම් ඒකටත් කේන්ති. සිග්නල් නැත්නම් ඒකටත් කේන්ති. එතකොට ඕවාට විපාක හම්බ වෙන්නේ නැද්ද? මනෝ දුස්චරිත විපාක හම්බ වෙනවා. කේන්ති නිසා අපි වචන පිට කළොත් විපාක හම්බ වෙනවා. එහෙනම් කෙනෙක් සිල්වත් වෙන්න කැමති නම් කේන්ති පාලනය කරගන්න ඕනේ. අන්න කකසූපම සූත්‍රය අරගෙන හදාරන්න ඕනේ. ඒ දීර්ඝ සූත්‍ර, දිග සූත්‍ර ඒවා. පිටුවකින් දෙකකින් අවසන් වෙන සූත්‍ර නෙවෙයි. ඉතින් හදාරන්න ඕනේ. ඉස්සරහට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ සූත්‍ර දේශනා කරන හොඳට අහගෙන ඉන්න ඕනේ ඒක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් තියෙනවා මහා යමක වර්ගයේ මහා අස්සපුර කියලා. ඒ සූත්‍රය පරිදිම වටිනවා අපේ ජීවිත සිල්වත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්වත්නි ඔන්න යම් කිසි කෙනෙක් හිරියොත්ප්ප තියෙනවා නම් ඒ කියන්නේ වරදට ලැජ්ජාවත් වරදට බයත් ඒ වරදට ලැජ්ජාව සහ වරදට බය තියෙන කෙනාගේ අතින් දුස්සීලකම් වෙන්නේ නැහැ කියලා තමයි විග්‍රහ කරන්නේ බලන කෙනෙකුගේ ජීවිතයේ වරදට ලැජ්ජාව තියෙනවා නම් පරිසවදන කියයිද බොරු කියයිද කාම වර්ධනයට නේද වරදට ලැජ්ජාවක් තියෙනවා නම් මත්පැන් බෝතල් එහෙම පාවිච්චි කරයිද? පාවිච්චි කරන්නේ නැහැ. විපාකයට බය තියෙනවා නම් එහෙම නැත්නම් ඔත්තප්පේ තියෙනවා නම් සතර පායට වැටෙන්න පුළුවන් කියන බය තියෙනවා නම් නින්දා අපහාස ලැබෙන්න පුළුවන් කියලා බය තියෙනවා නම් මේ වැරදි කළොත් පශ්චත්තාප ලැබෙයි කියලා බය තියෙනවා නම් ප්‍රාණඝාත කරයිද? හොරකම් කරයිද? කාමරද හැසිරෙයිද? බොරු කියයිද? කේලම් කියයිද? ඉතින් බලන්න එහෙනම් කෙනෙකුගේ ජීවිතේ මහා අශ්වපුර සූත්‍රය සඳහන් කරන කෙනෙකුගේ ජීවිතයේ හිරි ඔත්ප්ප හේවත් වරදට ලැජ්ජාවක් විපාකෙට බයක් කියනවා නම් එයා දස කුසල කර්මයේ නේදන කෙනෙක් බාරපත් වෙනවා සිල්වත් වෙනවා ඊළඟට දේශනා කරන යම් කෙනෙකුගේ ජීවිතයේ හිරි ඔත්ප්ප තියෙනවා නම් එයාගේ ආජීවය පිරිසිදු වෙනවා බලන්න ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවනේ සීලස්කන්ධය තුල සම්මා ආජීවය කියලා ඒක සකස් වෙනවා කියනවා හිරි ඔත්ප්ප තියෙනවා දැන් සමහර අය ඉන්නවා ආයතන තුලින් හොරකම් කරනවා. මිල මුදල් හොරකම් කරනවා, යම් යම් භෞතික වස්තු හොරකම් කරනවා, එකතු වෙලා හොරෙන් ගෙවල් වලට කන් යනවා, යාළුවොත් එක්ක බෙදා ගන්නවා. ඒකවල මිත්‍යා ආජීවයක් මෙයා කියන්නේ ඒ කියන්නේ එයාගේ ජීවිත පැවැත්ම අධාර්මිකයි, සාහසිකයි. දුස්සීලභාවයක් එතන කියන්නේ. මහා අසපුර සූත්‍රයේ තියෙනවා කෙනෙකුට වරදට ලැජ්ජාවක් එහෙම තියෙනවා නම් හොරකම් කරන්න. හොරකම් කරලා ධනය හම්බ කරන්නේ. විපාක වල බය තියෙනව නම් හොරකම් කළ ධර්මයේ මේ ධනය හම්බ කරන්නේ. සැප සම්පත් හම්බ කරන්නේ. එතකොට කෙනෙකුගේ ජීවිතේ වර්ධන ලැජ්ජාව බය තියෙනවා නම් මහා අෂ්ටපුර සූත්‍රය දේශනා කරනවා වැරදි වෙන්නේ විතරක් නෙවෙයි සම්මා ආජීවය සකස් වෙනවා. ඊළඟට එයා ඉන්ද්‍රිය සංවරයේ පිහිටනවා. අරමුණු පස්සේ යන ලැජ්ජයි හිරි ධර්මයේ තියෙන කෙනා. අරමුණු පස්සේ යන බයයි හිරි ඔත්තප්ප ධර්මයේ තියෙන කෙනා. මේ ධර්මුණු පස්සේ යෑම කියන්නේ මොකද්ද? ගිනි අඟුරු වලකට වැටෙනවා වගේ වැඩක් නේ. ඇහැට පෙනෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කෙනෙක් ලැබෙන ආදරයක් පිටිපස්සේ යනවා කියන්නේ ඉන්ද්‍රිය අසංවරයේ යුක්තව ඒක අනිවාර්යයෙන්ම ගිනි අඟුරු වලකට වැටෙනවා වගේ වැඩක් නේ. අද අපි විඳින බොහෝ මානසික දුක් වලට හේතුව අතීතයේ අරමුණු ඔස්සේ දිවීම. ඒ අරමුණු ඔස්සේ දුවලා ඒ අරමුණු ගැන තණ්හා උපාදාන තියලා ඒ අරමුණු මගේ කර ගැනීම තුළ තමයි අද මේ ගිනි අඟුරු වලවල් වල වැටෙනවා වගේ දුක් විඳින්න වෙලා තියෙන්නේ. හැබැයි හිරියොත් අප්ප තිබ්බනම් එදා. ඉන්ද්‍රිය අසම්වරය ගැන ලැජ්ජාවක් තිබ්බනම් විපාකයට බයක් තිබ්බනම් ඒ ගිනි අඟුරු වලල්ලට වැටෙන්නෙම නෑ. මේ විදිහට මහා අස්සපුරු සූත්‍රයේ දේශනා කරනවා සිල්වත් වෙන කෙනෙකුට ලැජ්ජාවක් විපාකයට බයක් හේතු වෙන හැටි. ඊළඟ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න සම්මා ආජීවය ඇති කරගන්න ඒවා හේතු වෙන හැටි. ඊළඟට තියෙනවා ශාලේයක කියලා සූත්‍රයක් චූල යමක වර්ගයේ. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මචර්යාව සහ සමචර්යාවත් අධර්මචර්යාව සහ විසමචර්යාව. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ දෙනවා නම් ඒක ධර්මචර්යා සමචර්යා. කාය වාක් මනෝ දුස්චරිතේ දෙනවා නම් විසමචර්යා ඊළඟට අධර්මචර්යා. එතකොට මේ මූල පණ්ණාසකේ වර්ග පහේ වර්ග පහේ සූත්‍ර පහක් අරගෙන තමයි අපි මේ සීලය ගැන කතා කරන්නේ. තව සූත්‍ර 145ක් තියෙනවා. ඒ 145 ඇතුළේ කොච්චර කාරණා අඩංගු වෙලා තියෙන පුළුවන් සීලය ගැන. මේවා හදාරන්න ඕන. ඊළඟට අපි ගමු සමාධිය. සමාධිය කියන්නේ අනිවාර්ය කාරණාවක් නේ. චිත්ත සමාධිය උපදවා ගන්නට මූල පණ්ණාසක සූත්‍ර ධර්ම කොහොමද අපි උපයෝග කරගන්නේ? අපි සඳහන් කළා මූල පණ්ණාසකේ වර්ග පහක් තියෙනවා. අපි ගමු ඉස්සෙල්ලාම මූලපරියාය වර්ගය. මූලපරියාය වර්ගයේ තියෙන වටිනම හස්තසාර සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය. මූලපරියාය වර්ගයේ තියෙනවා සූත්‍ර 10ක්. ඒ 10න් වටිනම සූත්‍රයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. මේ සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? චිත්ත සමාධි උපදවා ගන්නට ලැබුණු කර්මස්ථාන 21ක් තියෙන සූත්‍ර ධර්මයි. කායානුපස්සනාවට 14යි, වේදනානුපස්සනාවට 1යි, චිත්තානුපස්සනාවට 1යි, ධම්මානුපස්සනාවට 5යි. ඔක්කොම 21යි. කෙනෙක් චිත්ත සමාධිය ඇති කරගන්න කැමති නම් දැන් අපි හිතමු දැන් ආනාපාන සතිය. කෙනෙක්ගේ නොසන්සුන් සිත එයා ආස්වාද ප්‍රස්වාසය හික්මවන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? හික්මවන්න හික්මවන්න මොකද වෙන්නේ? එයාගේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. සමාධිය තියෙන පටන් ගන්නවා. කෙනෙක් අසුභ භාවනා, පටික්කුල මනසිකාර පබ්බේ කරනවා. දැන් මෙයා ගොඩාක් රාගයෙන් දැවෙන කෙනෙක්. ස්ත්‍රී ශරීර දකිද්දි, පුරුෂ ශරීර දකිද්දි රාගයෙන් දැවෙන අය මොකද කරන්නේ? ඔන්න අසුභ භාවනා කරන සතිපට්ඨාන දේශනාවයි. දැන් මෙයා අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තෝ ආදී වශයෙන් මේ මේ කොටස් වල තියෙන අසුබ ස්වභාවයන් මනසිකාර කරන්න මනසිකාර කරන්න මොකද වෙන්නේ? ශරීරයේ පිළිකුල ප්‍රකට වෙන ප්‍රකට වෙන්න රාගය මොකද වෙන්නේ? අඩු වෙන පටන් ගන්නවා. එක පැත්තකින් රාගය අඩු වෙනවා අනිත් පැත්තෙන් පිළිකුල වර්ධනය වෙනවා. අවසානයේ මෙයාට එක මොහොතක් එනවා පිළිකුල උපරිම තත්යකට ඇවිල්ලා රාගයේ බිඳුවට බහිනවා. අන්න එතන තියෙනවා මොකද්ද? චිත්ත සමාධිය. කෙනෙක් නවසවතිකයේ පුරුදු කරනවා. මියගිය ශරීරයක තියෙන අසුබ ස්වභාවය හොඳට මනසිකාර කරනවා. නවසිම ටික අසුබය පුරුදු කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාට ශරීරය ගැන තියෙන විවිධ තණ්හාවන් දුර වෙලා එයාගේ හිත සමාධියට වෙනවා. වේදනානුපස්සනාවෙන් සමාධියට යන්න පුළුවන්, චිත්තානුපස්සනාවෙන් සමාධියට යන්න පුළුවන්. ඒ විදිහට සමත සමාධි, විදර්ශනා සමාධි කියන මේ දෙක උපදවා ගන්න පුළුවන් වැදගත් සූත්‍රයක් තමයි මේ මූලපරියාය වර්ගයේ තියෙන සතිපට්ඨාන සූත්‍රය. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා සීහනාද වර්ගයේ විතක්ක සංතාන. මේ විතක්ක සංතාන සූත්‍රයේ තියෙන්නේ කෙනෙකුට චිත්ත සමාධියක් උපදවා ගන්නට කැමති නම් අධිචිත්තේ උපදවා ගන්න කැමති නම් ඒ කියන්නේ ප්‍රථම ධානය, දෙතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය ඇතුළු අෂ්ට සමාපත් උපදවා ගන්නට යම් කිසි කෙනෙක් කැමති නම් අකුසල ධර්මයන්ගෙන් හරියට ප්‍රශ්නනේ. අනේ අකුසල් දුරු කරගන්න ක්‍රමවේද පහක් මේ සූත්‍රයේ තියෙනවා. ඉතින් කොච්චර ලාභයක්ද? සංසාර ජීවිතේ අපිට මේ මේ රාග දේශ මොහාදී අකුසලයන්ගෙන් නිදහස් වෙන්න බැරුව රාග දේශ මොහාදී අකුසලයන්ගෙන් ගැලවෙන්න මාර්ගයක් නැතුව අපි කොච්චර අසරණ වුණාද අපි සසර ජීවිතේ බල්ව බලල් වෙලා ඉද්දි රාගයෙන් කොච්චර පිස්සෙන්නේ නැද්ද සාමාන්‍ය කෙනෙක් දෛනිකව ගත්තත් මිනිස්සේ රාගය නිසා කොච්චර පිස්සෙනවද ඒ කියන්නේ මෙවැනි දියුණු මනසක් තියෙන මිනිස්සයා පවා රාගයෙන් දවසකට බොහෝ වාරයක් පිට වෙනවා නම් බල්ල බලන ආත්ම භාවවල අපි කොච්චර රාගයෙන් පිට වෙන්නේ නැද්ද? දැවෙන්නේ නැද්ද? රාගයෙන් පීඩිත වෙලාම ජීවත් වෙලා රාගයෙන් පීඩිත මානසිකාර වලින්ම මැරිලා යන්න. නැවත එවැනිම ජීවිත ලැබෙන්න අපට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් හමු වෙන්න ඕන පින්නක් කියන්නේ. අකුසල් වලින් ගැලවෙන්න මාර්ග ලැබෙන්න. රස ජීවිතේ බොහෝ දේවල් වල විසඳුම් තියෙනවා. බඩගින්නට විසඳුම් තියෙනවා, පිපාසයට විසඳුම් තියෙනවා, හිස රද වලට විසඳුම් තියෙනවා, උදරාබාධ වලට විසඳුම් තියෙනවා. මේ වගේ සතර ජීවිතේ වැස්සෙන් බේරෙන්න විසඳුම් තියෙනවා, පින්නෙන් බේරෙන්න විසඳුම් තියෙනවා, අවුෙන් බේරෙන්න විසඳුම් තියෙනවා, බොහෝ දේවල් වල විසඳුම් තියෙනවා. ඒක විවාහයක් අසාර්ථක නම් තව විවාහයක් කරගන්නත් පුළුවන්. එතන විසඳුමක් තියෙනවානේ. හම්බ වෙන්න ඉන්න දරුවා මිය ගියොත් තවත් දරුවෙක් ලබා ගන්න පුළුවන්. විසඳුම් තියෙනවනේ. ඒ වගේ මේ ලෝකයේ තුල බොහෝ දේවල් විසඳුම් තියෙනවා. හැබැයි රාගය සතරගත සත්‍යයන්ගේ ජීවිතය යට කරගෙන යන විසඳුම් මොකද්ද? දේශේ සතරගත සත්‍යයන්ගේ ජීවිතය යට කරගෙන යන විසඳුම් මොනවද? මුකුත් නැහැ. වෛද්‍ය විද්‍යාව තුල ලබා දෙන විසඳුම తాවකාලිකයි. සමහර මේ මේ ලෝක වශයෙන් විතර ඒක ඒ විසඳුම පාවිච්චි කරන්න පුළුවන්. මේ ලෝක වශයෙන් ඒක එක දිගට අත්දකින්න අපහසු ගතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මොකද තියෙන්නේ? සංසාරේ කවදාවත් උපදින්නේ නැති විදිහට රාගය විසඳලා දෙනවා. ප්‍රශ්නේ. විතක්ක සංතාන සූත්‍රය කියන්නේ එහෙම සූත්‍රයක්. මේකේ තියෙන අකුසල් දුරු කරගන්න ක්‍රමවේද පහක් අපිව දැනගන්න ඕනේ. දැනගන්න නැතුව කොහොමද එදිනදා ජීවිතේ රාග දේශ ආදී අකුසල් උපදින දුරු කරන්නේ? එහෙනම් සූත්‍ර හදාරන්න ඕනේ. ඊළඟට ඕපම්ම වර්ගයේ තියෙන චූල සාරෝපම් කියලා සූත්‍රයක්. ඒ චූල සාරෝපම සූත්‍රය කියන්නේ හරයම හරයම ශාසනය අල්ලගන්න වැඩපිළිවෙල ගැන කතා කරන සූත්‍රයක් තමයි චූල සාරෝපම සූත්‍රය. බුද්ධ ශාසනයේ තියෙන හරය මොකද්ද? සීලයද? නෑ. සමාධියද? නෑ. විදර්ශනාවද? නෑ. මාර්ග හිතද? නෑ. අනුපාදිතේස නිර්වාණය. පරිනිර්වාණය තමයි බුද්ධ ශාසනයේ තියෙන අවසාන හරය. ස්කන්ධ ධර්මයෙන් නිදහස් වීම. එතකොට මේ සූල සාරෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පිංගල කොච්ච කියන බ්‍රාහ්මණය සමග පිංගල කොච්ච කියන බ්‍රාහ්මණයත් සමග සිද්ධ කළ සාකච්ඡාවක් තමයි මේ ශාසනයේ හරය වුණ ඒ උතුම් නිර්වාණය පරිනිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඊළඟට මහා යමක වර්ගයේ තියෙන වටිනා සූත්‍රයක් චූල ගෝසිංහ කියලා. මේ චූල ගෝසිංහ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාදිකාතින ග්‍රාමයේදී සිද්ධ වෙච්ච සිදුවීමක් අලලා. මේ සූත්‍රය හරිම වැදගත් ගෘහස්ත ජීවිත ගෙවනයි. කෙනෙකුට පින්නන්ති චිත්ත සමාධි උපදින්න නම් ඉතාම යහපත් සෞම්‍ය පරිසරයන් තියෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා වශයෙන් අපට අපේ හිතවල චිත්ත සමාධිය ඇති කරගන්න ඉතාම සෞම්‍ය වටිකාවක් තියෙනවා. ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් චිත්ත සමාධි උපදවා ගන්න ඉතාම සෞම්‍ය පරිසරයක් තියෙනවා. චූල ගෝචින සූත්‍රයේ සඳහන් වෙන්නේ ඉතාම සෞම්‍ය පරිසරයක් තුල මහතරුන් වහන්සේලා තුන්නම අෂ්ට සමාපatti උපදවාගත්ත සංසිද්ධියක්. බුදුරජාණන් වහන්සේ මේ නාදිකා ගමේ ගෝසිය කියන වනයේට වඩිනවා. වඩිනකොට ඒ ආරාමයේ වැඩ වාසය කරනවා තෙරුන් වහන්සේලා තුන්දම. ඉතින් මේ තෙරුන් වහන්සේලා අනුරුද්ධ බද්දිය කිම්බිල කියන තෙරුන් වහන්සේලා තුන්දම. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා විමසනවා අනුරුද්ධ කච්චි පනවෝ අනුරුද්ධ අනුරුද්ධ කොහොමද සමග්ගා සම්මෝධමානා අවවදමානා තීරෝදකී බුහුතා සංයමඤ්ඤම් පියචක්කූහි සම්පස්සන්තා විහෙරත අනුරුද කොහොමද ඔබලා සමගියෙන්ද ඉන්නේ සන්තෝෂෙන්ද ඉන්නේ වාද විවාද නැතුවද ඉන්නේ ප්‍රියයන් බලමින්ද ඉන්නේ ඊළඟට එකිනෙකා කිරි වතුරේ වගේ ගැළපෙනද ජීවත් වෙන්නේ කියලා අහනවා එතකොට අනුරුද්ධයන් වහන්සේ දේශනා කරන පංගමයන් බන්තේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අපි සමගි සතුටින් ඉන්නේ වාද විවාද නැහැ සියයෙන් බලමින් ඉන්නේ එකිනෙකාට ගැළපීමෙන් ජීවත් වෙන කිරියවත් නැහැ බුදුරජාණන් වහන්සේ විමසනවා කොහොමද එහෙම ඉන්නේ අපි ඇති දැනත් නැති දැනත් ඕනෝන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම වලින් ජීවත් වෙනවා ඇති දැනත් නැති දැනත් ඕනෝන් කෙරෙහි මෛත්‍රී සහගත වාක් කර්ම වලින් ජීවත් වෙනවා ඇති දැනත් නැති දැනත් ඕනෝන් කෙරෙහි මෛත්‍රී සහගත මනෝ කර්ම වලින් ජීවත් වෙනවා. ඒ නිසා අපි සමගී සතුටෙන් වාද විවාද නැහැ. ප්‍රියයෙන් බලනවා. අපිට අපිව හොඳට ගැලපෙනවා. එවැනි පරිසරයක් තුල චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන් දෙයක් කොච්චර කාලෙක කොච්චර පුළුවන් අපේ පින්නතුන්ගේ පෞල් ජීවිතය ඉතාම සමග සම්පන්න නම් කිනුදුර තේරෙන්නේ නැහැ චිත්ත සමාධියේ විශාල බුකුලක් වේ පවුලේ හැම කෙනාගේම හිතවල ඔවුනොවුන් කෙරෙහි තියෙන දයාව, කරුණාව, මෛත්‍රිය නිසා සන්තෝෂය තියෙනවා. ඒක සමාධියට අනිවාර්යෙන් බලපානවා. උපකාරක ධර්මයක් ඒක. පවුලේ හැම කෙනාම එකිනෙකා දිහා ප්‍රියයෙන් බලනවා. වෛරයෙන් බලන්නේ නැතුව ප්‍රියයෙන් බලනවා. ඒක සමාධියට උපකාරක ධර්මයක්. පවුලේ අය ඔවුනොවුන් වචන කියා ගන්න නැත්නම්. තුවන් තුව නුඹ නුඹ කියලා කියා ගන්න නැත්නම්. ඊළඟට විරුද්ධ වචන කියා ගන්න නැත්නම් එකිනෙකාට. එකිනෙකාට කේලම් කියා ගන්න නැත්නම්. අන්න ඒ ස්වභාවය. ඒ කියන්නේ අවිවදමාන වාද විවාද නැති බව. සමාධි විකාල කුසල. පවුලේ වාද විවාද ඇති වෙන වෙලාවක ගිහිල්ලා භාවනා කරන්නකො. පවුලේ ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවක ගිහිල්ලා භාවනා කරන්නේ වචන හුවමාරුවක් උනේ ලාවක කියලා භාවනා කරන භාවනා වැඩෙන්නේ නැහැ. හරි අමාරුයි. එහෙනම් ඊටාම පැහැදිලි මේ සූත්‍රය තුල දීර්ඝ සූත්‍රයක් මේ තුල ගොතුනේ කියන්නේ විශේෂයෙන් මේ සූත්‍රයේ මේ උතුමන් වහන්සේලාගේ සමගියෙන් සතුටෙන් වාද විවාද නැතුව එකිනෙකා දිහා ප්‍රිය ඇසින් බලමින් පිළිවෙතන වගේ ගැළපීලා ජීවත් වෙන ජීවත් වීම චිත්ත සමාධි කියන්නේ ප්‍රථම අධ්‍යාන දෙති අධ්‍යාන සති අධ්‍යාන චතුර්ථ අධ්‍යාන මේ ආකාසඤ්ඤාතනාදී අස්ස සමාපatti විතරක් නෙවෙයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියට පවා. උන්වහන්සේලා සමවැදෙන ඔසන සඳහන් කරනවා. ඉතින් මේ සූත්‍ර හදාරන්න ඕන පිළිබඳ ඒවා හදාරද්දී තමයි දැනෙන්නේ සමගියේ වස්නාකම. ගොඩක් පෞල් ජීවිත ගොඩනැගිට ඕවා ගැන අගයක් නැහැ. පවුලේ ඉන්න තුන් හතර දෙනා සමගියෙන් ජීවත් වෙන්නේ අගේ තේරෙන්නේ නැහැ. ඔහේ ඉන්න උතුරාන්දි කරගෙන. පවුලේ ඉන්න තුන් හතර දෙනා වාද විවාද නැතුව ජීවත් වීමේ අනුම්පද ඔය පරස් වචන දෙදෙන වචන කියා ගන්න තියෙන එකේ සුවේ තේරෙන්නේ නැහැ කියලා තමයි. එකිනෙකාදී හා ප්‍රියයන් බලමින් ජීවත් වෙන ජීවත් වීමේ සැපේ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නේ. අගේ තේරෙන්නේ අපි කොච්චර හොඳට ගැළපෙනවද කියලා එකිනෙකා තුළ තියෙන යහපත් ගුණධර්ම ගැන හිතලා යහපත් ගුණධර්ම දිහාම බලලා අපි එකිනෙකා කොච්චර ගැළපෙනවාද කියලා හිතන්නේ නැති කම කොච්චර කාපයක්ද ඉතින් මේ සූත්‍ර හදාරද්දි හරියම ආසාවක් ඇති වෙනවා ඡන්දයක් ඇති වෙනවා අනේ තුමා වහන්සේ කොච්චර සම්පූර්ණද කොච්චර ප්‍රසුන් ආහකට තියෙන්නේ නැද්ද හැබැයි සමගි සතුට වාදී ආදරය අපිත් එහෙම වෙන්නේ මේ සස ජීවිතේ හැමදාම ප්‍රශ්න තියෙනවා ගැටලුව තියෙනවා සමාජීය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න තියෙනවා නමුත් අපි ඒ ප්‍රශ්න විසඳමින් සමගින් ඉන්නවා සතුටින් එවැනි පරිසරයක් තුළ පින්නත් චිත්ත සමාධි වේගෙන් ඉපදෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනම සූත්‍රයක් තුළ මෙතන චූල වේදල සූත්‍රය චූල යමක වර්ගය. සමාධියට හරි වටිනවා. එතන සඳහන් වෙන්නේ පින්නත් අපේ විසාක සිටුතුමා ධම්මදින්න මහරහතන් වහන්සේත් එක්ක සිද්ධ කළ ධම් සාකච්ඡාවක්. ධම්මදින්නා මහරහතන් වහන්සේගෙන් විසාක සිටුවරය අහනවා කතමෝ පණී සමාධි සමාධියට හරි වැදගත්. ආර්යාවනි සමාධිය කියන්නේ මොකද්ද? එතකොට ධම්මදින්නා මහතරින් වහන්සේ සඳහන් කරනවා සමාධිය කියන්නේ චිත්ත යාගයේ කෙනෙක්. හිත කියන්නේ හැමතිස්සෙම එකගත්වයක් නැති එකක් නේ. ඒක ආරම්භන ඔස්සේ දුවනවනේ රූප ආරම්භන, ශබ්ද ආරම්භන, ගන්ධ ආරම්භන, රස ආරම්භන, ස්පර්ශ ආරම්භන. එනේ විවිධ ආරම්භන ඔස්සේ දුවන හිත විවිධ ආරම්මන ඔස්සේ දුවන එක නතර වෙලා එකගතාවයකට පැනෙනව නම් පත් වෙනව නම් විසාකේක සමාධිය. හරියට කවුළු හයක් තියෙන කාමරයක පහනක් දැල්වෙනවා. කවුළු හයෙන්ම හුලං වෙනවා. කවුළු හයක් තියෙන කාමරයක පහනක් දැල්වෙනවා. කවුළු හයෙන්ම හුලං වෙනවා. හුලං වෙනකොට පහන් දැල්වම මොකද වෙන්නේ? හෙලවෙනවා. යම් කෙනෙක් ගිහිල්ලා අර කවුළු හයේම දොර පියන් හය වහලා දානවා. කවුළු හයේම දොර පියන් හය වැහුවම පහන් දැල්ලට මොකද වෙන්නේ? නිශ්චල වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි සමාධිය කියන්නේ. ඇහැ කන නාසය දිවකය මනස කියන දොරටු හය වගේ. ඔය හයෙන් එන හුලන් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ලෝභ, දේශ, මොහ ආදී ධම්ම. යම් කිසි කෙනෙක් ආනාපානාදී මොකක් හරි අරමුණකට හිත අරගෙන ඒ තුල වාසය කරද්දී ඒ අරමුණ ඔස්සේම හිත යනකොට අර අරමුණ ඔස්සේ දුවන එක නතර වීම දොරටු 6 වැහිම වගේ. එතකොට හිත හිත වෙනවා. ධම්මදින්නාකරණින් වාස් සඳහන් කරන විසාක සිතුවරයට විසාකයේ සමාධිය කියන්නේ හිතේ ඒකගතාවයයි. ඊළඟට අහනවා කතමේ සමාධි නිමිත්තෝ ආර්යාවනි මේ සමාධි නිමිති කියන්නේ මොනවද? නිමිත්ත කියන්නේ අරමුණ කියන්නේ. සමාධියට මොනවද ආර්යාවනි අපි අරමුණ වශයෙන් ගන්නද? විසාක කායානුපස්සනාව ගන්න. කායානුපස්සනාවේ අරමුණු 14ක් තියෙන සමාධි පදවා ගන්න පුළුවන්. ඊළඟට සඳහන් කරන වේදනානුපස්සනාව ගන්න. වේදනානුපස්සනාව කියන්නේ සමාධි පදවා ගන්න අරමුණක්. චිත්තානුපස්සනාව ගන්න. ඒක සමාධි නිමිත්තක් ඒවා සමාධිය උපදවා ගන්න අරමුණක්. ධම්මානුපස්සනාව ගන්න. ඒකේ තියෙන සමාධිය උපදවා ගන්නට හේතුන අරමුණු පහක්. ඒක විදර්ශනා සමාධියක් වෙන්න පුළුවන් සමත සමාධියක් වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා කතමේ සමාධි පරික්ඛාරා. මේ සමාධිය උපදින්නට හේතු වෙන අවශේෂ ධර්මය මොනවද? පරික්ඛාර කියන්නේ මේ අවශේෂ ධර්මය කියන්නේ. විසාකා සිටුවරයාට විසාක සිටුමාර සඳහන් කරන ධම්මදින මහරහතන් වහන්සේ විසාක සතර සම්‍යක් ප්‍රධාන ජීවිය උපං කුසල් වැඩි දියුණු කිරීම නූපං කුසල් උපදවා ගැනීම නූපන් අකුසලයන්ට උපදවන්න ඉඩ නොදීම උපන් අකුසල් දුරු කිරීම කියන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයක් වෙනා ඒකයි මේ චිත්ත සමාධි දෙන්නට හේතු වෙන පරිස්කාර වෙන්නේ මෙහෙම මේ කතා කරන්නේ ගිහි කල සාමියා සහ භාර්යාව ඉසාක කියන්නේ ධම්මදින්නාවගේ ගිහිකල ස්වාමියා. හැබැයි එතකොට ඉසාකාව උතුම් ධර්මය ඉසාක සිටුවරයා උතුම් ධර්මය අවබෝධ කරගත්ත සිටුවරේ. ධම්මදින්නාව මහත් රහත්තරණින් වහන්සේ. ඉතින් මේ සූත්‍රය අරගෙන බලන චූල වේදාල සූත්‍රය සමාධියට විතරක් නෙවෙයි තවත් බොහෝ විදර්ශනා ඥානයන්ට පවා හේතුන විදියට විග්‍රහ කළේ. ඊළඟට අහනවා කතමා සමාධි භාවනා ධම්මදින්නානි මේ සමාධි භාවනාව කියන්නේ මොකක්ද? එතකොට ධම්මදින්නා මහරහතන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් කාය වේදනා චිත්ත ධර්මයන්ගේ නැවත නැවත නැවත නැවත හිත පුරුදු කරනවා. ඒක තමයි කියන්නේ සමාධි භාවනාව. දැන් අසුභ භාවනාවේ යමෙක් නැවත නැවත වාසය කරනවා නම් සමාධි භාවනාවයි. වේදනානුපස්සනාවේ නැවත නැවත වාසය කරනවා නම් සමාධි භාවනාව. එහෙනම් යමක් යම් සමාධි නිමිත්තක් සමාධි අරමුණක් නැවත නැවත නැවත නැවත භාවිතා කිරීම තමයි විසාකනේ සමාධි භාවනාව කියලා කියන්නේ. ඒ විදිහට පින්වත් බලන්න එතකොට දැන් අපි කතා කළා සීලයට උපකාර වෙන සූත්‍ර ධර්ම මූල 50 කී තියෙනවා මජ්ක්‍ධිම නිකාය. සමාධියට උපකාර වෙන සූත්‍ර ධර්ම තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මූල 50. ඊළඟට දැන් අපිට කතා කරන්න තියෙන්නේ විදර්ශනාවට නැත්නම් ප්‍රඥා චෛතසික උපදවා ගන්නට හේතු වෙන උපකාර වන සූත්‍ර තියෙනවද කියලා මූල පණ්ණාසක. පින්වත්නි ප්‍රඥාව නැත්නම් විදර්ශනා ඥාන උපදවා ගන්නට මූල පණ්ණාසකයේ තියෙන සූත්‍ර අපි කොහොමද ජීවිතයට එකතු කරගන්නේ? දැන් මූල පණ්ණාසකයේ මූල පරියාය වර්ගයේ තියෙන අපිට ප්‍රඥාව උපදවා ගන්න වැදගත් සූත්‍රයක්. සූත්‍ර 10ක් තියෙනවනේ දැන්. මූල පණ්ණාසිකයේ තියෙන සූත්‍ර ධර්ම අතරින් වැදගත් සූත්‍ර ධර්මයක් තමයි පින්නත් සම්මා දිට්ඨි සූත්‍රය. ඒ කියන්නේ පින්නත් අපි මේ ලෝකය පිළිබඳ මේ ලෝකය කියන්නේ ඇත්තටම මේ පංචස්කන්ධ ලෝකය. මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ඇත්තම ස්වභාවය හේතු සහිතව දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් තණ්හාව ගත්තට පස්සේ තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාවට හේතුව මොකද්ද? ඒ හේතුව නැති කරනවා කියන්නේ මොකක්ද? නැති කිරීමේ මාර්ගය මොකක්ද? උපාදාන කියන්නේ මොකක්ද? උපාදානයේ හේතුව මොකක්ද? ඒ හේතුව නැති කරනවා කියන්නේ මොකක්ද? ඒක නැති කිරීමේ මාර්ගය මොකක්ද? කර්මය කියන්නේ මොකක්ද? ඒ කර්මයට හේතු මොනවද? ඒ හේතු නැති කරන්නේ කොහොමද? නැති කිරීමේ මාර්ගය මොකක්ද? ජරා මරණ කියන්නේ මොකක්ද? ජරා මරණයන්ට හේතුව මොකක්ද? ඒ හේතුව නැති කරනවා කියන්නේ මොකක්ද? නැති කිරීමේ මාර්ගය මොකක්ද? සංඛාර කියන්නේ මොනවද? සලායතන කියන්නේ මොනවද? නාම රූප කියන්නේ මොනවද? වේදනා කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද? අවිද්‍යාව කියන්නේ මොනවද? ඒ ඒ ධර්මයන්ට හේතු මොනවද? ඒ හේතු නැති කිරීම කියන්නේ මොකක්ද? ඒක නැති කිරීමේ මාර්ගය මොකක්ද? අපි ඕවාගෙන දැනගැනීමට කියනවා සම්මා දිට්ඨිය අධිකරණය. නැත්නම් සම්මා දිට්ඨිය හෙවත් ප්‍රඥාව උපදවා ගැනීම කියලා. උදා අපි මෙහෙම ගමු අපි ආශ්‍රව ගමු. ආශ්‍රව කියන්නේ මොනවද? කාම ආශ්‍රව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී විෂය කියන ඇලීමට කියනවා කාම ආශ්‍රව. භව ආශ්‍රව. දිව්‍ය ලෝක, භක්ම ලෝක ආදී භවයන් පිළිබඳ ඇතිවන ආසාවන් කියනවා භව ආශ්‍රව. අවිද්‍යාශ්‍රව. ඒ කියන්නේ නিত্য සුඛ ආත්ම හැඟීම් උපදිනවා නම් අවිද්‍යාශ්‍රව. දිත්තාශ්‍රව. ස්කන්ධ ධර්මයේ තුල සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මය ආත්මයක් තියෙනවා කියලා ගන්නව නම් විත්තාශ්‍රය. මෙන්න මේ විදිහට අපි ආශ්‍රව විග්‍රහ කර කර හොඳට දැනගන්න ඕනේ. ආශ්‍රයයන්ට හේතුව මොකක්ද? අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැති කිරීම කියන්නේ මොකක්ද? නැති කිරීමේ මාර්ගය මොකක්ද? අන්නේ විදියට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ කාරණා 16කින් සම්මාදිට්ඨිය ඇති කරගන්න හැටි පුළුල්ව විස්තර කරලා තියෙනවා. ඉතින් මේ අපි අටුවා ටීකා එක්ක හැදෑරුවොත් කාටවත් අපිව අන්දවන්න බෑ. කාටවත් අධර්මයක් කියලා අපිව අන්දවන්න බෑ. අපිව රවට්ටන්න බෑ. අපිව මුලා කරන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේ මාර්යාට සඳහන් කරන්නේ වික්ත විනීත විශාරද බහුශෘත ධර්මධර එවැනි ශ්‍රාවකයෝ පහළ වෙනකන් පිරිනිවන් පාන්නේ එතකොට බලන්න මේ වචන ටික වික්ත විනීත විසරද බහුස්ත ධර්මදර. එතකොට කෙනෙකුට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ කියන මේ කාරණා 16 දැන ගැනීම වික්තභාවයට හේතු වෙනවද නැද්ද? විසරද භාවයට හේතු වෙනවද නැද්ද? බහුස්ෘත භාවයට හේතු වෙනවද නැද්ද? ධර්මදර භාවයට හේතු වෙනවද නැද්ද? අනිවාර්යම මෙයාගේ ප්‍රඥාව වැඩෙන්න හේතුවක්. ඉතින් මේවා අපි හදාරන්න ඕනේ. ඉදිරියේදී මේ සූත්‍ර එකින් එක එකින් එකට පෙළ ගස්සවද්දී සාමින්හන්සේලා මේ සූත්‍රයක් දේශනා කරයි. එදාට හොඳට අහගෙන ඉඳලා කාරණා 16 පොතක ලියාගන්න. ඊළඟට සීහනාද වර්ගය. සීහනාද වර්ගයේ තියෙන ලක්ෂණ සූත්‍රයක් මදුපිණ්ඩික කියලා. මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ප්‍රපංචකරණය පිළිබඳව. මොකද්ද මේ ප්‍රපංච කියලා කියන්නේ? ප්‍රපංච කියන්නේ පපංචේති කියන ක්‍රියාපදයෙන් හැදිච්ච එක. ප්‍රපංච කියන්නේ. ප්‍රපංච කියලා කියන්නේ විපරීත සංකල්ප ඇති කර ගැනීම. ප්‍රපංච කියන්නේ මොනවද? විපරීත සංකල්ප ඇති කර ගැනීම. මොනවද විපරීත සංකල්ප? විපරීත සංකල්ප ඇති කරගන්නවා කියන්නේ අපි හිතමු ශරීරයක් දකිනවා. ස්ත්‍රී ශරීරයක් හරි පුරුෂ ශරීරයක් හරි දකිද්දීවට තණ්හාව ඇති වුණොත් ඒක ප්‍රපංචයක්. ඇයි එහෙම කියන්නේ? ස්ත්‍රී ශරීරයක් පුරුෂ ශරීරයක් දැක්කට පස්සේ ඒක මගේ කරගන්න හිතනකොට ඒක ප්‍රපංචය. ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර වල සමාන කර කර Taman ඊට වඩා ලස්සනයි Taman මෙච්චර ලස්සන නෑ කියලා මානයක් ඇති වෙනවනම් ඒක ප්‍රපංචයක්. ඇයි එහෙම ප්‍රපංච ඇති වෙන්නේ? අවිද්‍යාව. බලන්න අපේ ඇහැට අරමුණු වෙන දෙයක් මේ ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර කියන්නේ ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර කියන්නේ අසුබ දේවල් කියලා අපි දන්නවා. පිළිකුල් දේවල් කියලා අපි දන්නවා. ඒ අසුබ වූ ශරීරය අසුබ විදිහටම ගත්තොත් ආසාවක් උපදීද? නැහැ. මගේ කරගැනීමේ දෘෂ්ටි උපදීද? නැහැ. මීට වඩා ඒක ලස්සනයි ඊට වඩා මේක ලස්සනයි කියලා මාන උපදීද? නැහැ. ශරීරයක් දැක්කට පස්සේ කෙනෙකුට ඒ ශරීරයේ අසුබයි ඒ ශරීරය ගැන පිළිකුල් හැඟීම් ඉපදුනොත් ආසාවක් උපදින්නෙත් නෑ මගේ කරගන්න හිතෙන්නේ හිතෙන්නෙත් නෑ සංසන්දනය කර කර ලස්සනේ අඩුවඩි බලන්න යන්නේ නෑ එතකොට එතන ප්‍රපංචයක් වෙලා නෑ ප්‍රපංච වෙනවා කියන්නේ ප්‍රපංච සකස් වෙනවා කියන්නේ ප්‍රපංචකරණය කියලා කියන්නේ මේ ශරීර දැක්කට පස්සේ හෝ වෙනත් සංස්කාර ධර්ම අරමුණු වෙද්දී ඒවා සුබයි කියලා අරගෙන නිත්‍යයි කියලා අරගෙන ආත්මයි කියලා අරගෙන සැපයි කියලා අරගෙන තණ්හා දෘෂ්ටි මාන උපදවා ගැනීම කියනවා ප්‍රපංච කරන කියලා. මදුපිණ්ඩික සූත්‍රයේ මේක දීර්ඝව විස්තර කරලා කියනවා. කෙනෙකුගේ ජීවිතයේ තණ්හා දෘෂ්ටි මාන ආදී විපරීත සංකල්ප පිළිඳ මේ ප්‍රපංචකරණය බලපාන හැටි ඒ ප්‍රපංචකරණය දුරු කරගන්න මොකද කරන්න ඕනේ කියලා මදුපින්ඩික සූත්‍රයේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ලොකු නුවණක් උපදවා ගන්න මේ සූත්‍රයේ තියෙනවා. ඊළඟට ඊළඟට ඕපම්ම වර්ගයේ තියෙනවා රත විනිත සූත්‍රය. සප්ත විසුද්ධි විග්‍රහය. ඊළඟට මහා යමක වර්ගයේ තියෙන මහා තණ්හා සංකය කියන සූත්‍රය. අර ශාති කියන භික්ෂුවකට අදහසක් ආවා විඥාණය කියන්නේ භවෙන් භවයට යන එකක්. බුදුරජාණන් වහන්සේ ඒ ශාතිගේ ඒ අධර්මයට නිඳා කරලා මොකද කරන්නේ? ශාති උගන්වනවා විඥානය කියන්නේ භවෙන් භවයට යන එකක් නෙවෙයි. ඒක හේතුන් නිසා උපදින එකක්. හේතු නැති කල නැති වෙන එකක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී මේ විඥාන කියන්නේ හේතුන් නිසා ඇති වෙන හේතු නැති කල්නේ නිරුද්ධ වෙලා යන අනාත්ම ධර්ම කියලා. බුදුරජාණන් වහන්සේ සාති විස්සුවට විග්‍රහ කරන හැටි ඊළඟට තවත් බොහෝ කරුණු කාරණා ඒ සූත්‍ර දේශනාව තුළ අර සම්මාදිට්ඨි සූත්‍රය වගේ සාකච්ඡාට බඳු කරන හැටි අපිට දැනගන්න පුළුවන්. මේ සූත්‍ර ධර්ම විවරණ කරනවා. ඊළඟට අවසාන වශයෙන් සූල යමුක වර්ගයේ මහා වේදල සූත්‍රය කියනවා. සූල යමුක වර්ගයේ මහා වේදල සූත්‍රයේ තුලට කියනවා කොට්ටිත ස්වාමින් වහන්සේත් මහා කොට්ටිතයන් වහන්සේත් මහා සාරිපුත්‍රයන් වහන්සේත් ප්‍රශ්න සහ විසඳුම් වශයෙන් ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් දීර්ඝව සිද්ධ කළ සාකච්ඡාවක්. දුෂ්ප්‍රාඥ බව කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? කියන්නේ අපිට තියෙන ගොඩාක් ගැටලු විසඳ ගන්න පුළුවන් සූත්‍රයක් තමයි මහාවේදන්. ඉතින් දෙන්නත් මේ අපි ධර්මයේ ඉගෙන ගන්න නිවන් දකින්න. නිවන් දකින්න නම් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. සීලය තියෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකය කියන්නේ අන්නේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත් ප්‍රතිපත්තියට යන්නට ප්‍රතිපත්තියට කැමැත්ත ඇති කරගන්න ප්‍රතිපත්තිය තුළ වාසය කරන ප්‍රතිපත්තියේ උපරිම හරය වුණ සතර දුකෙන් නිදහස් වීම කියන තැනට යන්න මෙහි කියන උතුම් විවරණ කිහිපයක් තමයි මූල පණ්ණාසිකය කියලා කියන්නේ. ඉතින් අද අපි සාකච්ඡා කළේ ඔන්න නැවත ආවර්ජනා කරනවා මතක් කරනවා අපි මජ්ක්‍ධිම නිකායේ සූත්‍රය තියෙන 150 දෙකක්. ඒ මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සල තුනක් තියෙනවා. මූල පණ්ණාසකේ තමයි පළවෙනි පොත, මජ්ක්‍ධිම පණ්ණාසකේ දෙවෙනි පොත, තුන්වෙනි පොත උපරි පණ්ණාසකය. මූල පණ්ණාසකේ තියෙනවා වර්ග පහක්. වර්ග පහේ 10 බැගින් සූත්‍ර 50ක් තියෙනවා. අද දවසේ අපි මේ සූත්‍ර 50න් සූත්‍ර 15ක් අරගෙන සීලයට දාලා සමාධියට දාලා විදර්ශනාට දාලා වැදගත්කම ගැන සාකච්ඡා කරා. මුලින්ම උපමාවක් අපි සිහිපත් කළා රස කැවිලි කඩේකට ගියාට පස්සේ ඒ රස කැවිලි කඩේ අය මොකද කරන්නේ අපිට දුදුල් කැවිල්ලක් දෙනවා අනුභව කරනවා. ඒක අනුව අපි තේරුම් ගන්නවා ඒ කඩේ තියෙන දුදුල් වල රස කොහොමද කියලා. අන්න ඒ වගේ අපි හිතනවා අපි විශ්වාස කරනවා මේ කෙටි පැයකට ආසන්න කාලයක් තුළ මේ සූත්‍ර ධර්ම 15ක් පිළිබඳව සිද්ධ කළ මේ කෙටි විග්‍රහය තුලින් පිළිතුන්ට මේ සූත්‍රයන්ගේ තුන රසය දැනෙන්න අපිට ආරාධනා කරන්නේ ඉතාම කෙටියෙන් මේ සූත්‍ර ධර්ම 15 පිළිබඳව සිද්ධ කළ විග්‍රහය තුලින් ඇතිවෙන රසය අත්දකින්න. තව තවත් අත්දකින්න. මජ්ක්‍ධිම නිකායේ මූල 50ක ග්‍රන්ථය වෙළඳ සැලකින් හරි අරගෙන කල්යාණ මිත්‍රයෙක්ගෙන් හරි හොමාරු කරගෙන හොඳට හදාරලා වික්ත දිනේත විශාරද බහුසුත ධර්මදර ධම්මානුධම පටිපන්න පරමත ධර්මයෙන්ම බුද්ධ වචනයෙන්ම නැති කරන්න පුළුවන් උතුම් බුද්ධ ශාසනයක් වෙන්න. ඒක තමන්ගේ වෙන්න තියෙන ලොකු යුතුයකමක් තමන්ගේ ශාසනය. තමන්ගේ ශාස්ත්‍රීය මහන්සිය කරන ලොකු කමක් තමයි පිරිසිදු බුද්ධ වචනේ දැනගෙන ඒක තමන් ජීවිතේට ගලපගෙන අධර්මයේදී ධර්මානුකූලව ඒවාට එරෙහි වෙලා ඒ පරමත නැෂමී බුද්ධ ශාසනයේ පිළිසිදු ඉස්සරහට අරගෙන යන්න කල්ුවක් වෙනවා. ඉතින් මෙතකින් දේශනාව අවසන් කරනවා. සියලු හැම දෙනාටම ආරාධනා කරනවා. හෙට ඉඳලා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය සූත්‍රයේ ඉඳලා දින 50 සූත්‍ර 50 ගාමිණී ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා හැමදෙනාටම ආරාධනා කරන ඉති කරන්න කියලා හැමදෙනාගේම ඥානය වැඩේවා ඥානය පහළ වේවා උතුම් ධර්මාභෝධයම ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා. අද දවසේ පින්වත් ඉතාවත් ශ්‍රද්ධාවෙන් මේ සූත්‍ර ධර්ම විවරණයේ දෙවන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ කරමින් කටයුතු කරනවා අංක 163 දිලිනී නිවසේ බොටනික් වත්ත වැලිගොඩ උතුර කලතුර ඉඳලා තමයි මේ පිළිතුරු සම්බන්ධ වෙන්නේ KKD නිහාල් කන්නංගර මහත්මයා. ඉතින් මේ නිහාල් කන්නංගර මහත්මයා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්න හේතු සඳහන් කරලා තියෙනවා. මේ මහත්මියත් මේ මහත්මියත් අද දිනට උපන් දිනයේදී තක්ෂිලා හේවගේ දෙවානි කලන්සූරී යන දියණියන් දෙදෙනාගේ ඉදිරි අනාගතය සඳහා අවශ්‍ය කායික මානසික සුවපත්භාවය පිණිස තුනුවන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඉතාම පිරිසුදු බුද්ධ වචනය ලෝකයාට ලබා දෙන්නට මේ පැයක් තුල අපි ගත්ත වෑයම් තුළ යම් කිසි කුසලයක් තිබුණා නම් ඒ කුසලයක් ධර්ම දේශනාවට දායකත්ව දෙරීම තුළ යම් කිසි කුසලයක් තිබුණා නම් ඒ කුසලයක් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපි පිළිතුරු හිතල යම්තා කුසලයන් තුනනම් ඒ කුසලෙනුත් හේතු වෙලා මේ දයාවර දියණිවරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ආත්පසින් සාර්ථක වෙන්න සිල්වත් ගුණවත් නැනවත් දියණියන් බාටපත් වෙන්න අනාගතේ යහපත් කරගන්න සාර්ථක කරගන්න ඒ වගේම උතුම් නිර්වාණය සැලසෙන්න මේ උතුම් කුසලය ඒ දරුවන්ට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා ඒ වගේම නිහාල් කන්නංගර මහත්මයාත් මේ මහත්මිය සඳහන් කරනවා ධර්ම ශ්‍රවණය කළ අප හැමගේ ධර්ම අවබෝධය දිනු වීම පිණිසත් අපගේ නමින් මිය පරලෝකයේ දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ මහා පුණ්‍ය කර්මය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ජයමග රූපවාහිනියේ කාර්ය මණ්ඩලයටත් සිදුක් නිරෝගී සුවභාවයක් උතුම් නිර්වාණ අවබෝධයක් ලැබේවා කියලා නිහාල් කන්නංගර මහත්මයාත් මේ මහත්මියත් බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරලා තියෙනවා. ඉතින් අදරණීයක දේශනාවෙත් ඉතින් අවසන් කරනවා. දායකත්වයෙන් කටයුතු කරන නිහාල් කන්නංගර මහත්මයාට මේ මහත්මියටත් ධර්ම ශ්‍රවණය කර අප කියන තේ හැම දිනාටම තවත් තවත් මේ බුද්ධ ශාසනය තුළ ප්‍රඥාව වර්ධනය කරගනිමින් චිත්ත සමාධි සීලාදී ගුණ ධර්මයන් වර්ධනය කරගනිමින් භයානක ව්‍යසනයක් පැතිරෙන මේ කාලේ කිසිම අතුරුන්තරාවකුත් වෙන්නේ නැතුව ප්‍රතිපත්තියෙන්ම Taman ජීවිතය රැකගෙන මෙලොව පරලොව දෙලොව සූපත් කරගෙන උතුම් නිර්වාණයෙන් සැනසෙන්නටම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සූත්‍ර ධර්ම විවරණ මූල පණ්ණාසක විග්‍රහය මෙතකින් අවසන් කරනවා හැම දිනකටම සම්මා සම්බුදු සරණයි